මේ බුදුහාඳුර අපි එක්කන් යන්නේ අන්න ඒ වගේ මාර්ගයක. ඒ කියන්නේ අපේ හිතේ තිබිච්ච ඔක්කොම අපි බර කරගෙන හිර කරගෙන දරාගෙන පුරෝගෙන හිටපු දේවල් පොඩ පොඩ අයින් කරගෙන යනවා. භාගතුන් කියනවා සින්ච බික්ඛුයි මං නාවං සිත්තාමේ ලහු මෙස්සති. මහණෙනි ඔය මේ හිතවල තියෙන නැත්තම් මේ නැවේ තියෙන වතුර පිස මේ ඉහළ දාන්න. මේ එතකොට තමයි නැව සැහැල්ලු වෙන්නේ. මේ සැහැල්ලු වෙච්ච නැව එතරට යන්න පුළුවන්. අර මේ දැන් මේ දවස්වල නිවන් නැවක් නේද? දැන් ඒකෙත් අර වතුර දාලා දාලා දැන් වතුර පිරিলাලු. දැන් වෙනම එකක් ගෙනල්ලා දැන් ඒ වතුර ඉහිනවා. ඒතර තමයි තේකේ යහට තව කොහටරි අදගෙන යන්න පුළුවන්. නැත්නම් ඉතින් වතුර පුරවගෙන තෙලුත් තිනවනේ ඒකේ. අදගෙන යන්න අමාරුයි. ඒ නිසා අපේ හිතවලත් කොයිතරම්නම් දේවල් පුරවගෙනද අපි ඉන්නේ. ඉතින් අපි හිතනවා මේක හැමදාම පුරවගෙන ඉන්න ඕනේ. බින්දුවක්වත් අමතකුනොත් නම් ප්‍රශ්නයක්. නමුත් අපි මේ කයට හිත යොදාගෙන ඉන්නකොට වේදනාවට හිත දාගෙන ඉන්නකොට අපේ මේ පිරිච්ච හිත දැන් ටිකක් සැහැල්ලු වෙන්න ගන්නවා. හිතේ උපතුරාගෙන තිබිච්ච ඒ හිතා ගන්න බැරි තරම් වට්ටෝරු ගණන් ටොන් ගණන් තිබිච්ච දේවල් දැන් ඔක්කොම පොඩ පොඩ පොඩ බැහැරට ගිහිලා අයින් වෙලා හිත සැහැල්ලු වෙන්න ගන්නවා. කායික සැහැල්ලුවක් මානසික සැහැල්ලුවක්. මානසික සැහැල්ලුවක් කියන්නේ කායික සැහැල්ලුවක්. එහෙනම් හිත සැහැල්ලු නම් මනසත් සැහැල්ලුයි. මනස සැහැල්ලු නම් කයත් සැහැල්ලුයි. ඒතර මේ කයයි හිතයි බොහොම සැහැල්ලු වීමක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ බඳු දෙයක්. ඒ අපි බලාපොරොත්තු වෙන කායික සැහැල්ලුවක්, කායික සුවයක්. ඒ වගේම බොහොම නිරෝගී මනසක්. ඉතින් මෙන්න මේ බඳු ස්වභාවයක් අපිට ගන්න පුළුවන් නම් ඉතින් මෙතන අපිට පමණක් නෙමෙයි ප්‍රයෝජනෙ ලැබෙන්නේ. අපි හොඳට මේ කයත් එක්ක යාළුලා මේ කයේ ස්වභාවයත් එක්ක ඉන්නකොට Tamanට තේරෙනවා නොදැනුවත්වම වගේ මේ අනිත් පැත්තේ වෙනත් කෙනෙක් දිහත් බැලුවාම නිකන් මං වගේම කෙනෙක් විශේෂයක් නැහැ. ඉතින් යාටත් තියෙන මේ වගේම හුස්ම ගැනීමේ ක්‍රියාවලියක්. එයාත් මං වගේම මිනිස්සෙක්. කියලා මෙන්න මේ වගේ අමුතු දහමක් මෙතනදී ක්‍රියාත්මක වෙන්න ගන්නවා. මේ අපේ හොඳට දැනුවත් බව වර්ධනය වීම හරහා අපි අපින් අපි තුලින් පටන් ගත්ත මේ දැනුවත් භාවය ඔන්න තවත් කෙනෙක් කෙරෙහි දැනුවත් වෙන්නත් මේක දැන් විකාශනය වෙනවා. පැතිරෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ පටන් ගත්තේ හරිම සරල තැනකින් අතිශය නිකම් පටු තැනකින් පටන් ගත්තේ. හැබැයි මේක වඩන්න වඩන්න මේක නොදැනුවත්වම විස්තර වෙන්න ගන්නවා. දැන් මේ හුස්ම පමණක් නෙමෙයි තේරෙන්නේ මුළු කයම තේරෙන්න ගන්නවා. හිත හැබැයි නිශ්ශබ්දයි. ඇතුලේ කතාව සෑහෙන සමනයටපත් වෙලා. හිත හොඳට අවදියෙන් තේනවා. සියලුම කායික ක්‍රියාවලියන් දැනෙනවා. අවට තියෙන දේවල් දැනෙනවා. හේතියා තමන් ගාව ඉන්න කෙනෙක්, තමන් යටතේ වැඩ කරන කෙනෙක්, තමන්ගේ ස්වාමියා, තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවන් මේ හැමෝම ගැන යම්කිසි වැටහීමක් තියෙනවා. ඒ අය ගැන හැඟීමක් තියෙනවා. ඒ අයගේ මේ චර්යාව දිහා බලලා අපිට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් හදලා දෙනවා. ඒ වගේමයි අපි දෙයක් දිහා එක පාටම් ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැතුව දෙයක් දිහා මධ්‍යස්තව බලන ගතියක් ටිකක් පියවරක් පස්සට අරගෙන ඒ දිහා අපක්ෂපාතීව බලන ගතියක් හදලා දෙනවා. දැන් එතකොට අපි බොහොම පැහැදිලි මනසක් එන්නෙන් නැති වෙන්න පටන් ගන්නවා. දැන් මේකේ තියෙන ආශ්චර්ය කියන්නේ හොඳට මේක හරියට නිකන් පුංචි පැලයක් පොඩ පොඩ ක්‍රමානුකූලව වැඩෙනවා වගේ හරිම ස්වාභාවික ක්‍රමයකට මේක වැඩෙන්න පටන් ගන්නවා. අපි මේක කලබල වෙලා හදිස්සි වෙලා කරන වැඩක් නෙමෙයි. මේකට යනවා යම්කිසි කාලයක්. හැබැයි අපි අතහරින්නේ නැහැ. අදත් අපි කයත් එක්ක ටිකක් වාසය කරනවා. හෙටත් කයත් එක්ක ටිකක් වාසය කරනවා. අනිත්ත් කයක් එක කය එක වාසය කරනවා. එදා එදා විවිධාකාර කටයුතු වලදී නැවත නැවත පොඩ්ඩක් කයට පැමිණෙනවා. හිතන්න දැන් බොහොම කාර්ය බහුල වෙලා ඉන්නේ. මෙහෙන් දුරකතන ඇමතුම් එනවා, මෙහෙන් කවුරු හරි කතා කරනවා. මෙහෙන් රටේ ලෝකේ විවිධාකාර ප්‍රශ්න මේ ඔක්කොම හරහා ව්‍යාකූල වෙච්ච මනසේ අපි ඉඳලා හිටලා ආයි කයට එනවා. දැන් කොහෙද ඉන්නේ? දැන් කොහොමද මේ කය පිළිලා තියෙන්නේ? කොහෙද මේ අතපය තියෙන්නේ? කියලා ආයෙත් ඉඳලා හිටලා පැයකට සැරයක් නැවතත් කයට ගන්නවා හිත. එතකොට නිකන් අර මෙතෙක් වෙලා මුළු හිත පුරාම පැතිරීගෙන ආපු නිකන් බූවල්ෙක් වගේ අපිව වෙලාගෙන තිබිච්ච දේවල් ඔන්න මොහොතකට අපි කපා හැරියා. නැවතත් අපි මේ මොහොතේ හොඳට පෘථිවි වාසියෙක් බවට පත් වුණා. මෙතෙක් හිටියේ වෙන වෙන කොහෙදෝ හිටියේ නැවතත් ඔන්න පෘථිවි වාසියෙක් වුණා. දැන් ලංකාවේ ඉන්නේ. දැන් කොළඹ ඉන්නේ. දැන් මෙතන ඉන්නේ. අපි මෙතෙන්ට පැපිනියනවා. ඉඳලා හිටලා. එහෙම නැත්තම් වෙන්නේ අපි හැමදාම අර ඉස්සරහින් තියාගත්ත කැරට්ටලේ පස්සේ යනවා වගේ නිතරම ඒක පස්සෙම යනවා කෙලවරක් නැතුව. අපිට ඉඳලා හිටලා කැරට්ටලේ පැත්තකින් තියලා මම දැන් මේ මොහොතේ හොඳට වඩලා ඉන්නවා. මේ නාදී යම් යම් දේවල් දැනෙනවා කියලා අර Tamanට මේ විටින් විට ඒ යන විෂම චක්‍රය කඩන්න පුළුවන් නම් එතකොට අපිට දැනෙන වෙහෙස එන්න එන්න අඩු වෙන්න ගන්නවා. දැන් මේම කටයුතු කරන්න කරන්න මේ විවිධාකාර කටයුතු කරන අතරෙදිම විවේක වෙන ක්‍රමවේදයක් අපි හඳුනා ගන්නවා. හිතන්න අපිට සාමාන්‍යයෙන් වෙහෙස දැනෙන්නේ හුඟක් වෙලාවට ඒ අපි කරන කටයුත්ත නිසාම නෙමෙයි. ඒ කරන කටයුත්ත කෙරෙහි අපේ ඇති ගැටෙන ගතිය, නොරුස්නා ගතිය මොන වදයක්ද මේ? උදේ ඉඳන් රැ වෙනකම් කරන්න ඕනේ. අන්න එහෙම හිතනේ අපේ හිතේ තියෙන නොරුස්නා ගතිය හරහා හිතා ගන්න බැරි තරම් වෙහෙසක් මානසික අපිට දැනෙන්න ගන්නවා. ඒ මානසික වෙහෙස මුළු කය පුරාම දැනෙනවා. ඊට පස්සේ නිකන් හරිම හෙම්බත් වෙච්ච ස්වභාවයක් අපිට තියෙන්නේ. නමුත් අපි පොඩ පොඩ මේ විටින් විට අර්ත් වෙන හැටි. විටින් විට අපි නැවතත් පෘථිවි වාසියෙක් වෙන හැටි. ලංකා වාසියෙක් වෙන හැටි. මේ අගනුවර වාසියෙක් වෙන හැටි. මේ මොහොතේ ඉන්න හැටි. පොඩ පොඩ ඉගෙන ගන්න ඉගෙන ගන්න අර මෙතෙක් වෙලා එකතු වෙලා එකතු වෙලා ආපු ඒ අවුල් ජාලාව පොඩ්ඩක් ඔන්න එතන කපා හැරියා. ආයෙත් එතන සම්පූර්ණ සමනයකටපත් වුණා. ආයෙත් එතෙන් දුවනවා. ආයෙත් යම් පමණකට එකතු වුණාට පස්සේ ආයෙත් ඔන්න නවතිනවා. ඔන්න වගේ අපි කරන්න කරන්න තමන් හඳුනා ගන්නවා කොහොමද මේ කටයුත්ත හිතේ ආයාසයක් ඇති කරගන්න නැතුව කරන්නේ. හිතන්න දැන් අපි වාහනයක් එලවගෙන යනවා. දැන් ඉස්සරහා හොඳටම මේ ට්‍රැෆික් එක නේද? දැන් මේ මේ දවස්වල මන් තීරු මොකක් දෙකක් හඳුන්ලා දීලා ඉතින් අපිට සෑහෙන වෙලාවක් ගියා යන්න. ඉතින් අපේ රියදුරු මහත්තයා අහනවා සායනහස වෙහෙස නැද්ද? ඉතින් මං කිව්වා මේ මන් නෙමෙයි නෙලවන්නේ කියලා. දැන් එතකොට සමහර අය නම් කියනවලු මේ බලන්න පුදුම වෙහෙසයිනේ මේ මේ එලෝන එක්කනා නෙමෙයි අනිත් එක්කනා. එයාටත් හරි වෙහෙසයි මේ ඉඳගෙන ඇවිල්ලා. ඉතින් එහෙම වෙහෙසක් අවශ්‍ය නැහැනේ අපිට නේද? අපිට පුළුවන් මේ වෙලාවේ හොඳට සුවසේ වාඩිලා ඉන්නවා. ඉතින් යා පදවනවා මම සුවසේ වාඩිලා ඉන්නවා. මට වෙහෙසක් එන්න විදිහක් නැහැ. කයේ කානුපස්සේ විහෙරේ විහරාමි නම් කයත් එක්ක නම් ඉන්නේ මේක යන වෙලාවක යාපු දෙන්. ඉන්න කෙනෙක් හිටපු දෙන්. එක්කෙනෙක් හිටියත් මට බන පොඩ්ඩක් කියන්න පුළුවන් නේද?